හොඳයි එහෙනම් සාවධානව වහන්න. මේ හැම දිනාටම ජීවිතයට එකතු කරගත යුතු ධර්මයක් අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ මාසික වාගෙන ආකාරයෙන් දාන දාණය දෙනවා. ඥානෙ දීම තුළින් ලැබෙන්නේ අත වශයෙන්ම ලෞකික සතු සම්පත් භවෝග සතු සම්පත් ලැබීමට හේතු වන කුසලයක්. මේ දානයක් දී මේ කුසලයේ නිවන සඳහා ප්‍රයෝගී කර ගැනීමට කෙසේ පිළිපැදිය යුතුද පිළිදැයි පිළිපැදිය යුතුද කියන කරුණ අද කියා දීමට බලාපොරොත්තු වෙන එක ජීවිතයට මේක නිසා එකතු කර ගන්නට ඕන. දානයක් දීමෙන් ලැබෙන ලෞකික සතු සම්පත් නිසා සමහර විට ඒ ලෞකික සතු සම්පත් පාදක කරගෙන කෙනෙකුට නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන බැවින් ඒ ලෞකික මේ සම්ප සම්පත් නිසාම නිවන් ලැබීමට ඒවා ප්‍රයෝගී වෙන නිසා කෙනෙකුට කියන්න පුළුවන් දානයන් දීමේ කුසල ශක්තිය වක්‍ර වශයෙන් නිවන් ලබා දීමට හේතු වෙනවා කියලා. දෙලින්ම ඉක්දිවම එතෙල්ලේම දානයක් දීමේ කුසලයේ කල්දාවත් නිවන් ලබා දීමට හේතු වන්නේ. ඒකෙන් ලැබෙන්නේ ලෞකික සතු සම්පත් භවෝග සතු සම්පත් පමණයි. එතකොට ඒ ලැබෙන ලෞකික භවෝග සතු සම්පත් නිසා සමහර විට ඒකම හේතු වන්නට පුළුවන් දුගතිගාමී වන්නටත්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සෝදීය කියලා බමුණේ බ්‍රාහ්මණයෙක් හිටියා මම හිතන්නේ 84 කෝටියක් දහවල් ධනෙ තිබුණයි කියලා පොත්වල තිබෙන්නේ ඒ ධනෙටම ධනෙ ලැබුණේ ඉස්සරහට දෙන්න මොකද දන් දීමේ කුසලයේ විපාකයක් වශයෙන් ඒ ධනෙටම මස්තුකම් කරගෙන ඉඳලා ඒ ගෙදරම බල්ලෙක් කියලා එකදිච්ච ආකාරය ඒ දහම් පොත්පත්වල දක්වා තිබෙනවා ඔය අකුත්තර කියලා බ්‍රාහ්මණයෙක් හිටියා ඒ මිනිහට 85000 කෝටියක් දානේ ධනෙ තිබුණයි කියලා දක්වා තිබෙනවා. පස්සේ බුදු කෙනෙකුට දානයක් දීමේ කුසල විපාක ශක්තියෙන් ඒක ලැබිලා තියෙනවා. නමුත් ඒවා පරිභෝග කරන විට තමා හරියට පරිභෝග කරන්නේ නැතුව ඒවා කෙරෙහි පුදුම විදිහට බැඳිලා ඉඳලා ඒවා කෙරෙහි මසුරුකමින් යුතුව කටයුතු කරලා මරුණට පස්සේ අපායේ ඉපදුණයි කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරා. කියන්නේ ලෞකික සැප සම්පත් දානයක් දීමෙන් ලැබෙනවා. ඒ ලැබෙන ලෞකික සැප සම්පත් වැරදි විදිහට පරිභෝග කිරීම තුළින් දුගතිගාමී වෙන අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒ නිසා තමන් සතුව යම් කිසි ලෞකික සැප සම්පත් භවභෝග සැප සම්පත් තියනවා නම් කල්පනා කරන්න තෝරන මේවා අපි අතීතයේ කළද දානමය පුණ්‍ය කර්ම වල විපාකයක් වශයෙන් ලැබිච්ච දේවල් මේ පුණ්‍ය කර්ම වල විපාක ශක්තියෙන් ශේවිලා ගෙවිලා යනවා ඒක නිසා අලුතෙන් දානමය පුණ්‍ය කර්මයන් ඉදිරියට කරන්නටත් ඕනේ ඊට අමතරව මේ එකක්වත් මේ වස්තු මම හෝ මගේ කියලා ගන්නට දේවල් නෙවෙයි මේ සියල්ලම නැති වෙන අවස්ථාවක් තිබෙනවා මේ සියල්ලම අතහැර දාලා යන්න යන්නට සිදුවෙන අවස්ථාවක් එනවා ඒ නිසා මේ වස්තුවෙන් ඉහළම ප්‍රයෝජනය ගන්නට ඕන තමනුත් ඒ වගේම දාන ආදී පුණ්‍ය කර්මයන් කරන්නටත් ඕන මේ වස්තුන් පාදක කරගෙන නිවන ලැබීම සඳහා අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමටත් මේ ලැබිලා තියෙන ලෞකික සම්පන්න උපයෝගී කරගන්න කරන්නට ඕන කියලා ඒ විදිහට නුවණින් සිතලා ඒ සමාසතු සුළු වශයෙන් හෝ මහත් වශයෙන් තියෙන ඒ ලෞකික සත් සම්පත් පරිභෝග කරන්නට පුරුදු පුහුණුවන්නට ඕන. නැත්නම් ඒකම සමාට අනිෂ්ඨ විපාකයක් ගෙන දෙන්නට පුළුවන්. එතකොට ඒක නිසා ලෞකික සත් සම්පත් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් ලබා ගැනීමටයි. දානයක් දීලා නිවන් සැලැබේවා කියලා හාමුදුරුවෝ කීවත් තමන් ප්‍රාර්ථනා කළත් එහෙම දානයක් දීමේ කුසල ශක්තිය නිවන් ලබා ගන්න එකක් නෙවෙයි. ඒ නිවන් ලබා ගැනීමට නම් දානන් දත්තා සම්පච්චේක්කති කියලා පාඩයක් තිබෙනවා. දානයක් දීලා ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුරුදු කරනවන්නට ඕන. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නුවණින් සිතනවා නුවණින් විමසීමසා දකිනවා කියන එකයි. එතකොට දානයක් දීමේදී ඒකෙන් ලැබෙන කුසල ශක්තිය විවිධාකාරයකින් ප්‍රත්‍යක්ෂා කරලා නුවණින් දකින්න පුළුවන් අවබෝධ කර ගන්නට පුළුවන්. අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන්. දුක් වශයෙන් දකින්නට පුළුවන්. අනාත්ම වශයෙන් දකින්නට පුළුවන්. ඒ වගේම ධාතු වශයෙන් දකින්නට පුළුවන් හේතුඵල ධර්මතාවයන් වශයෙන් දකින්නට පුළුවන් පටිච්චසමුප්පාද ධර්මතාවයන් වශයෙන් අවබෝධ කර ගන්නට පුළුවන් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයට නඟලා ඒ ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් මේ විදිහට විවිධාකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා කර හැකි ආකාර තිබෙනවා ඒ අතුලින් Tamannට කරන්නට පුළුවන් එකක් තෝරාගෙන ඒ ක්‍රමයට අනුව ඕනෑම කුසල කර්මයක් කළා ප්‍රත්‍යක්ෂා ගන්නට පුරුදු පුහුණු වෙන එක ඉතාමත්ම සුදුසුයි. එහෙම කිරීමෙන් ඒ කුසල කර්මයේ නියත වශයෙන්ම නිවන් ලබා ගැනීමට හේතු පාදක කරගන්නට පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂා කරන විට බොහෝ විට ඇතිවන්නේ විදර්ශනාමය සිතවිලි පරම්පරාවක්. ඒක විදර්ශනා භාවනාව හා සම්බන්ධ සිතවිලි. ඒක නිසා කෙල්ලේ මේ කුසල ශක්තිය නිවන් ලැබීමට උපයෝගී වෙනවා, උපනිශ්‍රය වෙනවා. එතකොට අනිත්‍ය වශයෙන් අපි ප්‍රත්‍යක්ෂා කරන එක පළමෙන් කියනනම් ඒක සෑම දිනකටම කරන්නට පුළුවන් කාරණාවක්. දානයක්දී මේදී සිදුවන ක්‍රියාදාමය මොකද්ද? කායික ක්‍රියා සිදු කරනවා, වාචික ක්‍රියා සිදු කරනවා, මානසික ක්‍රියා සිදු වෙනවා. ඔය කායික වාචික මානසික ක්‍රියා සිදුවීම හැර දානයක් දීම හෝ වෙනත් කුසල කර්මයක් කිරීම කියලා වෙනත් දෙයක් නැහැ. ඕනෑම කුසල කුසල කර්මයක් සිදු කරන විට ඔය ක්‍රියා තුනෙන් එකක් හෝ කීපයක් හෝ ඔක්කොම හරිය තමයි සිදුවන්නේ. ඒතර මේ දානය සම්බන්ධයෙන් කතා කරනවා නම් දානය දීමට පරමින්ම සිතක් පහළ වෙනවා. ඒකයි අර චේතනාහම් වික්කේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායෙන් වාචා මනසා කියලා දක්වලා තියෙන්නේ. මහණෙනි මම චේතනාවමයි කර්ම ධර්මය කියන්නේ ඒකේ චේතනාවක් ඇති කරගෙන කයෙන් සිතින් වචනයෙන් යන තුන්දරෙන් කායික හෝ මානසික හෝ වාචික ක්‍රියා කරමින් කුසල කුසම කර්ම රැස් කරනවා. එතකොට ඒ දානෙ දීමේ චේතනාවක් පහළ වුණා. ඒ චේතනාව පහළ වෙච්ච නිසා දානය දීමට සිත පෙළඹුණේ. ඊට පස්සේ දානය දීම සම්බන්ධයෙන් විවිධ සිතිවිලි ඇති වෙනවා. නොඑක ආකාර සිටිවිලි. මේ සිටිවිලි ඔක්කොම මනසින් කරන මානසික ක්‍රියා. ඒවා කුසල. ඒ මානසික ක්‍රියාව කරන විට කුසල පාශික චෛතසික ධර්ම ඒ සිටින හා සමග සංප්‍රයුක්ත වෙනවා. එතකොට දානයේ දීම සම්බන්ධයෙන් විවිධ වාචික ක්‍රියා සිදු කරන වචනෙන් නොඑක් දේවල් කියනවා. ඒ වාචික ක්‍රියා කිරීමටත් අර සිතේ සිතේ තියෙන කැමැත්ත නැත්නම් ඒ ඒවා වාචික ක්‍රියා වාචික ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය චේතනාව තිබෙන්න ඕන. ඊළඟට දානෙ දීම සම්බන්ධයෙන් නොඑක ආකාරයේ කායික ක්‍රියා සිදු කරනවා. එළවලුවා දේශන සුද්ධ කරනවා කපනවා වියනවා පිසිනවා බෙදනවා විවිධාකාර කායික ක්‍රියා කරනවානේ මේ සෑම කායික ක්‍රියාවක්ම කරන්නට චේතනාව ප්‍රමුඛ වන්නට ඕන එතකොට මේ කායික ක්‍රියා සිදු කරලා ඉවර වෙනකොටම ඒ ඒ කායික ක්‍රියාවේ සංසතිය අවසානයටපත් වෙනවා. දැන් අපි උදාහරණයක් කිව්වොත් අපි හිතමු එළවලුවක් කපනවා කියලා. ඒ කැපීමේ ක්‍රියාව ඉවර වෙනවා. ඒ ඒක කපලා ඉවර වෙනකොටම. එතකොට සෑම අපි හිතමු ඒ ලෙවලුවක් කපන්න 25 සැරයක් විතර ඒක කපන්නට ඕනේ කියලා. පළවෙනි කැපීම කපලා ඉවර වෙනකොට ඉවරයි දෙවෙනි කැපීමට යනකොට පළවෙනි කැපීම ඉවරයි. තුන්වෙනි කැපීම කපනකොට අර පළවෙනි දෙවෙනි කියන දෙවෙනි ඒවා ඔක්කොම ඉවරයි. හතරවෙනි කැපීම කපනකොට කණින් තිබුණේ ඔක්කොම ඉවරයි. මේ විදිහට ඒ කැපීමේ ක්‍රියාවේ ශනික වශයෙන් පවස්නා වූ අනිත්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ කැපීමේ ක්‍රියාව ඉවර වෙනකොට සම්තතිය කැපීමේ දිගටම පවත්වාගෙන ආපු ස්වરૂපය එකක් තත්ත්වය නැත්තටම නැති යනවා ඒක නිසා ඒ සෑම දානය දීම සම්බන්ධයෙන් සිදු කළ ක්‍රියාව කායික ක්‍රියාව සිදු කරන විටම ඔය විදිහට ශනික අනිත්‍යතාවයකුත් තමන්ට දකින්නට පුළුවන් වන්නට ඕනේ. ඒ සිදුව සනික අනිත්‍යතාවය මෙන්ම සන්තති අනිත්‍යතාවය කුසිත ඇති වෙනවා. ඒ සන්තති අනිත්‍යතාවය දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. දානයක් දීලා ඊට පස්සේ විවේක තියෙන වෙලාවටයි මේවා කල්පනා කරලා නුවණින් අවබෝධ කරගන්න. දෙන අවස්ථාවේදී කර කර ඉන්නට බෑ. ඒක කරන්නට අතිවේගවත් ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. හැම අයිතම අල්පයි. එනිසා දානයක් දුන්නාට පස්සේ දානන් දත්තා සම්පච්චයකට කිව්වේ ඒකයි මා මුලදීම දානයක් දීලා ඒක ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට ඒ කායික ක්‍රියා මොන දෙයක් කළත් ඒ විදිහට සෑම එකක්ම ඉවරයි අනිත්‍යයට යනවා. වාචික ක්‍රියාවත් එහෙමයි දානය දීම සම්බන්ධයෙන් සිදු කර සෑම වචනයක් වචනයක් පාසාම ඒ වචනය නැති නැති යනවා ඒ වගේම යම් කිසි දෙයක් ක්‍රීමට අපි වචන රාශියක් පාවිච්චි කළා නම් සෑම වචනයක්ම නැති යාම මේ සම්තතියේ ශනික අනිත්‍යතාවයේ නිසාම වචන පිට කරලා ඉවර වෙනකොට ඒ පිට කරලා තියෙන වචන පිට කරපු ඔක්කොම දේවල් නැති වෙනවා සම්තතිය අනිත්‍යතාවයකටපත් වෙනවා එතනක් තියෙනවා ශනික අනිත්‍යතාවයක් සහ සම්තතිය අනිත්‍යතාවයක් කියලා දෙකක් මේ වගේම තමයි මානසික ක්‍රියා කරනකොට සෑම මානසික ක්‍රියාවක් කරනකොට සිතිවිලි ඇති වී ඇති නැති නැති යාමස් තියෙන සිදුවන්නේ ඒ අවස්ථාවේදී සිතිවිලි ඇති වුණා පැවතුණා නැතිනවා ආශ්‍රිතක් ඇති වුණා පැවතුණා නැතිනවා මේ විදිහට ශනික වශයෙන් සෑම මොහොතක් පාසාම සිතේ නැති නැති යනවා ඊට පස්සේ සිතිවිලි ටික සිතල ඉවරුණාට පස්සේ සම්පතිය නැති යනවා මේ විදිහට කායික වාචික මානසික ක්‍රියා සිදු කිරීමේදී සිදුවන ක්ෂණික අනිත්‍යතාවයත් ඒ වගේම සම්තති අනිත්‍යතාවයත් කියන දෙකම නුවණින් Taman දකින්නට ඕන. එතෙන්දී කායික ක්‍රියා සිදු කරනකොටත් ඇත්ත වශයෙන්ම අර මානසික ක්‍රියාදාමයක් ඇති වෙ තියෙන තියෙන තියාමක් තමයි තියෙන්නේ. වාචික ක්‍රියා සිදු කරන කොට තියෙන්නේ මානසික ක්‍රියාදාමයක් ඇති වෙති නැති නැති යාමක් තමයි තිබෙන්නේ. ඉතින් ප්‍රඥාව තිබෙනවා නම් ඒ කායික සහ වාචික ක්‍රියා කරන විට ඇති වූ මානසික අනිත්‍යතාවයක් දකින්නට පුළුවන් නම් ඒකත් ඉතාමත් හොඳයි. මේ විදිහට ඒ දානයක් හෝ වෙන ඕනෑම කුසලයක් කිරීමේදී සිදු කායික වාචික මානසික කියන ක්‍රියාවන්ගේ අනිත්‍යතාවය මේ විදිහට නැති වී ගියා දැන් එකක්වත් ඉතුරු වෙලා නැහැ ඔක්කොම අනිත්‍යයි කියලා පසුවට දකින්නට පුළුවන් ඒක ඇත්තෙන්ම අනිත්‍යයට ගියා. ඇත්තටම අනිත්‍යයට ගිය ස්වરૂපය තමයි අපි අවබෝධ කරන්නේ මේ නැති දෙයක් අවබෝධ කරන්න යනවා නෙවෙයි, සිදු නොවූ දෙයක් අවබෝධ කරන්න යනවා නෙවෙයි. ඒකක් ඊට අමතරව දානයක් දීම සම්බන්ධයෙන් සිදු වෙනවා ඇති වෙනවා පංචස්කන්ධ ධර්මයක්. මේක දානයක් දීමට පමණක් නෙවෙයි ඕනෑම කුසල අකුසල කර්මයක් කිරීමේදී සිදුවන ක්‍රියාදාමයකයි. අපේ ජීවිතේ පුරාම නිරන්තරයෙන්ම මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙති නැති නැති වී යමක් හද වෙන දෙයක් සත්‍ය වශයෙන් නැහැ. යම් කෙනෙක් දන් දුන්නත් බෝධි පූජා බුද්ධ පූජා වැනි දෙයක් කළත් වෙනත් කුසල කර්මයක් කළත් භාවනාවක් කළත් සෑම විටම ඒ සෑම අවස්ථාවකදීම පංචස්කන්ධ ධම්ම ඇති ඇති නැති නැති යාමක් තමයි සිදුවන්නේ. එනම් මේ බණහන විතත් පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමතේ සානීයදීම සම්බන්ධයෙන් අර චේතනාවක් පළමුවෙන් ඇති වෙනවා. දානයේ මේ විදිහට දානයක් දෙන්නවා මේ මේ බඩු ගන්නට ඕනේ මේ මේවා හදන්න ඕනේ මේ විදිහට ආදී විවිධ සිතිවිලි ඇති වෙනවා ඒ චේතනාව ප්‍රමුඛ සිතිවිලි මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයක් සංස්කාර ස්කන්ධයේ ඇති නැති නැති නැති යාම නිසා දානයක් හෝ ඕනෑම කුසල කුසල කර්මයක් සිදු කරන විට ඒ විදිහට සංස්කාර ස්කන්ධය ඇති නැති නැති නැති යනවා ඊළඟට දානය දීම සම්බන්ධයෙන් කතා කරනවා නම් විවිධ සංඥා ඇතිවෙනවා මේ අස්වල් දෙලවලු අස්වල් පළතුරු ආදී විවිධාකාරයෙන් සංඥා ඇති වෙනවා තමා පිට කරනවා නම් මම වචන ඒවා පිළිබඳ හඳුනා ගැනීම ඇති වෙනවා අන් අය කතා කරන ශබ්දේ වේලාවේ හා සම්බන්ධයෙන් අහනවා නම් ඒ සංඥා ඇති වෙනවා නැති යනවා ඒ වගේ දානේ දීම සම්බන්ධයෙන් විවිධ සංඥා තියෙනවා. මේ අසවල් සුවඳ, අසවල් වර්ණය, අසවල් රස, අසවල් දී ආදී විවිධ ආකාරයේ සංඥා ස්කන්ධයක් ඇති ඇති නැති නැති යනවා. එතකොට මේ දාන වස්තුන් දකින විට ඒවා පිළියෙල කරන විට නොඑක ආකාර ශබ්ද අසන විට පිනක පිට කරන විට Tamande ඒවා දැනෙන්නේ විඥාන ස්කන්ධයක් ඇතිවීම නිසා දාන වස්තුන් දකිනකොට චක්ක විඥානය තියෙනවා දාන වස්තුන් හා සම්බන්ධයෙන් කතා කරන විට ශ්‍රෝත විඥානය තියෙනවා ඒ වතපය ශරීරයේ ගෑවෙනකොට කාය විඥානය තියෙනවා දිවේ හැම ගෑවොත් රස බැලීමට ලුණෙන් බුල් ආදී ජීවා විඥානය තියෙනවා සුවඳ ආදී ඒවා දකින වදින විට ගහන විඥානය තියෙනවා මේ විදිහට ඊට අමතරව මනෝ විඥානය අනිවාර්යයෙන්ම තියෙනවා විඥානස්කන්ධයේ ඇති ඇති නැති නැති යාමකුත් ඒ දානමය පුණ්‍ය ක්‍රියාව නිමවන තෙක්ම සිදු වෙනවා. ඒක විඥාන ස්කන්ධයේ ඇතිවෙමින් නැතිවීම යාමක්. ඊළඟට දානයේ සහ සම්බන්ධයෙන් පහළවන යම් යම් වේදනාවක්. සමහර විට දුක් වේදනාවක් පවා ඇති වෙන්න පුළුවන් දාන වස්තුවක් පිළිද කරන විට. විවිධාකාර කායික දුක් වේදනා ඇතිවන්නට පුළුවන්. ඒ දුක් වේදනා බොහෝ අවස්ථාවලදී නොසලකා හැරෙනවා. සමහර බොහෝ අවස්ථාවලදී දුක් වේදනාවට අමතරව උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඊට අමතරව තවත් අවස්ථාවලදී සමහර විට සතුටගෙන දෙන සෝමනස්ස වේදනාවක් වත් ඇති වෙන්නට පුළුවන් මම මේ කරන්නේ තාම උසස් කුසල කර්මයක් මේකෙන් මේ මේ විපාක ලැබෙනවා ජීවිතෙන් ඉහළ ප්‍රයෝජනක් ගන්නටයි මේ යන්නේ මේකෙන් මට ලෞකික උපාය සම්පත් ලැබීමට නිවන්ස ලැබීමට මේ කුසල් හේතු වෙනවා ආදී වශයෙන් සිත සිත ඒවා කරනවා නම් එතකොට තමන්ගේ සිතට සෝමනස්ස සතුටක් ගෙන දෙනවා ඒක නිසා සෝමනස්ස වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් කවර ආකාරයෙන් හෝ ඒ විදිහ විදිහට සෝමනසෝ දෝමනසෝ උපේක්ඛාව කායික දුක්ඛෝ සැප වේදනා ඕන එකක් ඇති වෙන්නත් පුළුවන් මේ වේදනා ස්කන්ධයේ ඇති වේ තියෙන තියෙන තියාමක් එතකොට සිදු වෙනවා දාන දීම සම්බන්ධ ඔය විදිහට විඥානය සංඥාවත් වේදනාවත් සංස්කාරත් කියන ඒ නාමස්කන්ධ ඇති වෙමින් නැති වෙමින් යන විට ඒහා සම්බන්ධවම ඒකේවයි තියෙනකොට නැති වෙනකොටම ඒහා සම්බන්ධව පහළ වන කායික රූප කොටසත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අපේ සිතට අනුව රූප කොටස් ඇති ඇති නැති නැති යනවා චිත්තජ රූප කියලා ඒවට කියන්නේ ඒ වගේම කර්ම චිත්ත ඉස්වාහාර කියලා රූප ඇතිවීම හේතු හතරක් දක්වා තිබෙනවා කර්ම නිසා රූප ඇතිවීම නැතිවීම යනවා චිත්ත නිසා චිත්ත නිසා ආහාර නිසා මේ රූප ඇතිවීමේ සමුදයක් ඒ ආකාරයෙන් පොතල දක්වා තිබෙනවා මේ මනස සිදෙනවා එතකොට සිතට අනුකූලව මේක ආකාර සිටේලියක් සිටුවා දානේ දීම සම්බන්ධයෙන් සිටෙනවා මේ සිටට අනුකූලව තමන්ගේ ශරීරයේ රූප කොටස ඇතිවීමෙන් නැතිවීම යනවා මෙතන මේ පංචස්කන්ධ ධර්ම එතකොට මේ ඇති වෙන්නේ පවතින්නේ නැති මේක හරියට අවබෝධ කරගන්න තමන් ඕනෑම ක්‍රියාවක් සිදු කරන විට මේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් හැර මෙතන වෙන දෙයක් නැහැ මේ කුසල කර්මය සිදු කරන කෙනෙක් සත්‍ය වශයෙන් නැහැ. නමුත් කර්ම රැස්වීමක් තියෙනවා කර්ම රැස් කරන කෙනෙක් මෙතන නැහැ. ඒකයි තේරුම් ගත යුතු. කර්ම රැස්වීමක් තියෙනවා. නමුත් කර්ම රැස් කරන කෙනෙක් නෑ. තමා මේ කුසල කර්මය කරනවා නෙවෙයි. මගේ කුසල කර්මය කියලා හිතනවා නම් ඒක වැරදි. මේ තමා කුසල කර්මය කරනවා මම කුසල කර්මය කරනවා මගේ කුසල කර්මය කියලා ආදී වශයෙන් සිතනවා නම් ඒක සංස්කාර ස්කන්ධයට නාම ධර්ම ටිකක්. වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් විතරයි ඒක. ඒක නිසා එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර ස්කන්ධයේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාම. ඒක නිසා කොයි දෙයක් කරත් කුසලයක් හරි අකුසලයක් හරි මොනම දෙයක් කළත් මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් යාම තමයි තියෙන්නේ. භාවනා කරන විශේෂයෙන් තේරුම් ගන්නට ඕන භාවනා කරන්නේ Taman නෙවෙයි. මම භාවනා කරනවා නෙවෙයි, මගේ භාවනාවක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම භාවනා කරන්නට ගනු ලබන අරමුණු ඒ අරමුණු නෙවෙයි. ඒක තේරුම් ගන්නවා. දැන් මෙතන මේ කරන්නේ භාවනාවක්. ඒ කියන්නේ මේ දානීය ප්‍රතිවේක්ෂා කිරීමත් එක්තරා ආකාරයකින් විදර්ශනා භාවනාවක්. ඒ නිසා මේ අවස්ථාවේදී භාවනා කරන පුද්ගලෙක් නෑ. තමන් භාවනා කරනවා නෙවෙයි. එතෙන්දී සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක්. ඊට අමතරව භාවනාවට ගන්න ලබන අරමුණු තියෙනවා. අපි හිතුවා මෛත්‍රී කරනයි කියලා සියලු සත්ත්වය සෝපත් වෙත්තා කියලා. ඒ සියලු සත්ත්වය සෝපත් වෙත්තා කියලා හිතන සියලු සත්ත්වෝ කියන කොටස ලෝකයේ වෙනම සත්‍යය සම්මුති වශයෙන් සිටින එක වෙනම දෙයක්. නමුත් තමන්ගේ సంతානය තුළ සිටිවිලි ටිකක් ඇති වෙන නැති යාමක් තමයි එතන තියෙන්නේ. සියලු සත්‍යෝ සෝපත්ත්ව සිටිවිලි ටිකක් ඒ තියෙන්නේ. නැත්තම් මගේ බාහිරේ සත්‍යෝ සෝපත්ත්ව ඒ සිටිවිලි ටික බාහිරේ සත්‍යෝ පැත්තක ඇති ඉන්නවනම්. නමුත් තමන්ගේ සිත තුළ සිටිවිලි ටිකක් ඇති වීම හැර එතන වෙන දෙයක් නැහැ. සත්‍යයෝ මගේ හිතවත් ශක්තිය සුවපත් වෙත්වා කියලා අපි හිතනවා නම් හිතවත් ශක්තිය පැත්තක සිටිනවා. ඒක වෙනම දෙයක්. නමුත් Tamanගේ සිත තුළ සිටිවිලි ඇති නැති යාම පමණයි එතන සිදුවන්නේ. ඒ විදිහට මෛත්‍රී කරන විට උනන් සියලු ශක්තිය කිව්වට සත්‍ය වශයෙන් එතන තියෙන්නේ Tamanගේ නාම ධර්ම ඇති ඇති නැති නැති යාම. නැත්නම් ආස්වාස් ප්‍රසවාස අරගෙන භාවනා කරනවා කියනකොට එතකොට තියෙන්නේ ආස්වාස් ප්‍රසවාසයේදී අරමුණු ගන්න ඒ හුස්ම ආවායෝ ධාතු රූප කොටසක් ඒක අරමුණු කරගෙන විවිධ සිතිවිලි පහළ වෙනවා නාමස්කන්ධ පහළ වෙනවා එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැති නෑම නැත්තම් අපි නම් බුදු ගුණ සිහිපත් කරනවා කියලා මේ බුදු ගුණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගාව නෙවෙයි සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ගාව බුදු ගුණ අනන්තවත් තිබුණා මේ බුදු ගුණ සිහිපත් සිහිපත් කරන විට තමන්ගේ සිත තුළ සිතිවිලි ටිකක් ඇති නැති යාම හැර සත්‍ය වශයෙන් වෙන දෙයක් නෑ. සත්‍ය ඒකයි. සත්‍ය දකින්නට මේ බය වෙන්නට හොඳ නෑ. බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාව නැතුව කතා කරනවා කියලා හිතන්නට හොඳ නෑ. බුදුහාමුදුරුවන්ගේ ගුණ අනන්තයි. ඒක ඒක වෙනම දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන විට අපගේ සිත තුළ නාම ධර්ම ඇති වී නැති වී යාමක් කර වෙන දෙයක් එතන නැහැ. සත්‍ය ඒකයි. එතකොට බුදුගුණ සිහිපත් කිරීමට අපි භාවනා භාවනාවට අරමුණට ගත්තේ බුදුගුණ නම් බුදුගුණ බව පංචස්කන්ධ ධර්මයක්. ඒ අනුව බලනකොට භාවනා කරන කෙනා කියලා කියන්නට කෙනෙක් නැහැ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති භාවනාවට ගනු ලබන අරමුණු කියලා දෙයක් නැහැ. ඒවත් පංචස්කන්ධ ධර්ම තමන්ගේ පංචස්කන්ධ. තමන්ගේ කියන්නේ මේ සම්මුතිය පිළිදලා තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති නැති නැති නැති යාමත් දැන් මේ අපි කරන්නේ ප්‍රත්‍යක්ෂ කිරීම දානයක් දීලා. ඒ ප්‍රත්‍යක්ෂ කරන තැනක් නැහැ. ප්‍රතිවේශා කිරීමක් තිබෙනවා. ඒ ප්‍රතිවේශා කරන තැනැත්තෙක් ඉන්නවා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැතියම්. මෙන්න මේක හරියට නුවණින් දැක දැක අපිට මේ දැන් මේක ගෙදරවල වලට ගියාට පස්සේ මේක වෙලාව ටිකක් හිත සමාධි කරලා භාවනා කරනවා කියලා ඒ භාවනා කරන විට මේ ප්‍රතිවේශා කරන විට පහළවන්නේ තම තමන් මේ ප්‍රතිවේක්ෂා කිරීමක් නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යමක් කියලා දකින්නට ඕන. ඒ දකිනකොට තමන්ට තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ධර්ම කියන වචන පොකොණ ස්කන්ධ පහටම එක වචනක් දැම්ම සංස්කාර කියලා. සංස්කාර ඇති ඇති නැති නැති යන එච්චරයි. එතකොට භාවනාවට ගනු ලබන අරමුණු පංචස්කන්ධ ධර්ම කියලා කිව්වා. ඒවට සංස්කාර කිව්වා. සංස්කාර සංස්කාරම අරමුණු කරමින් ඇති වෙති නැති නැති යාමක් තියෙනවා. මේ දානමය පුණ්‍ය ක්‍රියාව කියන්නේ සංස්කාර ගොඩක්. ඇති වූ හේතුන් නිසා ඇතිවලා නැති වී ගිය දෙයක්. දාන වස්තු කියන්නේ තොක්කම සංස්කාර ගොඩක්. ඉතින් මේවා ගැන අපි සිතිවිලි පහල කරගන්නකොට ඒ සිතිවිලි සංස්කාර ගොඩක්. එතකොට දානේ ප්‍රතිවේක්ෂා කරන අවස්ථාවේදී ප්‍රතිවේක්ෂා කරන තමා සංස්කාර ගොඩක් ප්‍රතිවේක්ෂාවට බඳුන් වන දානමය වස්තු සංස්කාර ගොඩක් නැත්නම් ප්‍රතිවේක්ෂාවට බඳුන් වන අර කායික වාචික මානසික වශයෙන් ක්‍රියා කරන ලද ඒ ක්‍රියාදාමයන් ඔක්කොම සංස්කාර ගොඩක්. එතකොට මෙතන සංස්කාර ධර්මම සංස්කාර ධර්ම අරමුණු කරමින් පවතිනවා. ඒ සංස්කාර වල ස්වરૂපය තමයි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා. දිගින් දිගට ඇති ඇති නැති නැති යන ස්වરૂපයක් තමයි සංස්කාර ධර්මයන්ගේ ගතිය ස්වභාවය. එතකොට Tamanda තේරෙනවා නම් මේ භාවනා ඒ ප්‍රතිවේශා කරන අවස්ථාවේදී මේ වෙලාවෙත් මගේ මේ පංචස්කන්ධ ධර්ම මගේ කියන්නේ සම්මුති වශයෙන් එහෙම පිටිතලා කතා කරන්නට වෙනවා, ව්‍යවහාර කරන්නට වෙනවා. එතකොට මේ මගේ ඇති මේ පංචස්කන්ධ ධර්ම නැත්නම් මේ සංස්කාර ධර්ම මෙලසින් ඇති වෙනවා මෙලසින් පවතිනවා මෙලසින් නැතිය. මේක දකිනවා අපි මේ තමන්ගේ මේ ප්‍රතිවේක්ෂා කරන අවස්ථාවේදී දානේ අපි උදාහරණයට ගත්තොත් දාන වස්තු දානමය පුණ්‍ය ක්‍රියාව ඔක්කොම සංස්කාර අපි මේ සිහි කරන්නේ සංස්කාර ගොඩක් කියලා අපි ඒක දකිනවා. ඒ දකින්නේ සංස්කාර ගොඩක්. තමන් දකිනව නෙවෙයි තමන්ගේ ප්‍රඥාවකින් මේක දකිනව නෙවෙයි ප්‍රඥාව සංස්කාර ගොඩක් ඒක ඒක තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන හරියට කරගෙන යනකොට තමන්ට තේනවා මෙතන මොනවද තියෙන්නේ. කිසිවක් නැහැ. බුදු සංස්කාර ධම්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්පතින් සංඛාරා විබලිස්සන්ති තත්තකා පරිදේවනා කියපු ගාථාවක් තියෙනවා මේ ඇති වෙන්නේ හුදු සංස්කාර ධම්ම පමණයි සුද්ධ සුද්ධ ධම්ම සමුප්පාද හුදු සංස්කාර ධම්මමයි මේ ඇති වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්පතින් සම්පති වශයෙන් මේ ඇති වෙති නැති වෙති යන්නේ හුදු සංස්කාර ධම්මමයි සංඛාරා විභවිස්සන්ති මේ නැති වෙන්නේ සංස්කාර. එතකොට ඇති වෙන්නේ සංස්කාර, පවතින සංස්කාර, නැති වෙන්නේ සංස්කාර. මේවා කෙරෙහි අපි උපාදාන කරනවා නම් මමයේ මගේ කියලා. මේවා හිතනවා නම් මේ හොඳ දේවල් වටිනා දේවල් අගේවත් දේවල් ආදී වශයෙන් තීරණය කරනවා නම් නැත්නම් කවර ආකාරයකින් ඒහා සම්බන්ධයෙන් අපි සිටිවිලි පහල කරන ඒ ඔක්කොම සංස්කාර ගොඩවල් වෙන කිසිවක් නැහැ. එතකොට මේ සංස්කාර වල මොනවද ඇති හරය කියලා Tamanne තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. එහෙම ඇති වෙනව, පවතිනව, නැති වෙනව නැති වුණාට පස්සේ නිර්දේලා යනවා නිවිලා යනවා. මොකක්වත් ඉතුරු වෙලා නැහැ. එතකොට මේ මොකක්වත් ඉතුරු නොවන මේ සංස්කාර ධර්ම වල මොන අගයක්ද මොන හරයක්ද මොන සාරයක්ද මොන වටිනාකමක්ද මොකටද මම මේවා උපාදාන කරන්නේ මොකටද මම මේවා අගයන්නේ යම් කිසි උපාදාන කිරීමක් තියෙනවා නම් යම් කිසි ඇගීමක් තියෙනවා නම් ඒක සංස්කාර ගොඩක ඇති වී නැති යම පමණයි. එතකොට මේ සංස්කාර ඇති වෙවි ඇති නැති නැති යා. මෙන්න මේ ඇති වෙමින් නැති වෙමින් යන සංස්කාර දෙසම එවිට සිටින් ප්‍රඥාව තියෙනවා නම් සමාධිය තියෙනවා නම් බලාගෙන ඉන්නට පුළුවන්. එහෙම බලාගෙන ඉන්නකොට මේ ඇති වී ඇති පැවති නැති නැති යන සංස්කාර ඔක්කොම මේ මොහොතේ දැන් තිබෙනවා දැන් පවතිනවා දැන් නැති වෙනවා ඊළඟ ශ්‍රණය වෙනකොට අපි මේක ශ්‍රණයක් කියන්නේ ඊටාම සුළු කාල පරිච්ඡේදයකට කියන වචනයක් මේ ශ්‍රණයේ තිබුණු නාම රූප සංඛ්‍යාත නැත්නම් මේ පංචස්කන්ධ ධම්ම සංඛ්‍යාත මේ සංස්කාර ගොඩවල් මේ මොහොතේම නැති වෙනවා ඊළඟ මොහොත වෙනකොට අලුත් සංස්කාර ගොඩක් තියෙනවා පංචස්කන්ධ ගොඩක් අලුත් නාම රූප ගොඩක්. එතකොට මේ මොහොතේ තිබුණු සංස්කාර ඊළඟ ශ්‍රණය වෙනකොට මේ මොහොතේ තියෙන සංස්කාර අතීතයට ගිය දේවල්. ඊළඟට දැන් මේ දෙවෙනි ශනේ අනාගතය කියලා අපි ගත්තොත් එහෙම මේ තප්පරයකින් ලක්ෂයකින් ගාවක් විතර කාලයක් මේ ශනේ කියන්නේ අපි. එතකොට දෙවෙනි ශනය අනාගත කාලය කියලා ගත්තොත් එහෙම ඒක එනකොටම අනාගත ශනේ එනකොටම ඒක පහුවෙලා යනවා අතීතයට දිවෙනවා ඊළඟ අනාගත ශනේ එනකොටම. පොර දැන් මේ මොහොත ඇති වුණා පැවතුණා නැති වුණා ඊළඟේ අනාගතේශනේ ආවා. ඒ අනාගතේශනේ එනකොට මේ මොහොතේ පැවති නාම රූප සංස්කාර ධර්ම ඔක්කොම නිරුද්ධයි. එතකොට අනාගත ශරණය කියලා අපි යමක් කියවා නම් ඒක කියන්නටත් ඉස්සෙල්ලා අනාගත ශරණය නිරුද්ධ වේද යනවා තවත් අනාගත ශරණයක් ඊට පස්සේ එනවා ඊට පස්සේ අනාගත ශ්‍රේණිය අනුව බලනකොට අර අපි මේ මොහොතේ අනාගත ශ්‍රේණිය කියලා දකින එක අතීතයට දිව යන දෙයක් වෙනවා. වේගෙන් වේගෙන් අතීතයට දිවගෙන දිවගෙන යන ස්වરૂපයක් Tamanට දකින්න පුළුවන් වෙන්නට ඕන. ඔය විදිහට අර විදිහට සංස්කාර ධර්මම ඇති වෙනව නැති වෙනව කියන අවබෝධයෙන් ඇති ඇති නැති නැති නැති යන සංස්කාර දෙස බලාන සිටින විට සෑම ක්ෂණයක් පාසාම අනාගතය අතීතයට දිව යනවා. වර්තමානය අතීතයට දිවෙනවා. මේක ටිකක් ගැඹුරුයි ටිකක් අවබෝධ කරගන්න බලන්න. වර්තමාන ශ්‍රණයේ සෑම මොහොතකම අතීතයට දිවෙනවා. අතීතයට දිවෙනකොටම මේ වර්තමාන ශ්‍රණයේ අනාගතයයි කියප එක වර්තමානයක් බවට පත් වෙනවා. ඒකත් අතීතයට දිවෙනවා. ඒක නිසා වර්තමාන අනාගත වශයෙන් අපි සැලකුවු මේ සෑම ශ්‍රණයක්ම අතීතයට දිවෙනවා. කිසිවක් කිතිරිවන්නේ ඒ දිවගිය දැන් විනාඩි 5කට ප්‍රථමයෙන් දිවගිය සංස්කාර දේශ අපසු හැරී බැලුවොත් දැන් කිසිවක් ඉතිරි වෙන්නේ ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා විනාඩි 4කට උඩදී ගියපෝ නැති ගිය සංස්කාර දේශ බැලුවොත් දැන් කිසිවක් ඉතිරි වෙලා නැහැ ඔක්කොම නිරුද්ධ වෙලා ගියා විනාඩි 3කට උඩදී විනාඩි 2කට උඩදී විනාඩියකට උඩදී බලපු සංස්කාර ඔක්කොම හුළඟ පහුළඟ පාස්සලා ගියා වගේ හුළඟ පාවෙලා ගියා වගේ ඔක්කොම නිවිලා ගිහිල්ලා නැතිලා ගිහිල්ලා විනාඩියක් නෙවෙයි විනාඩි භාගයක් විනාඩි භාගයක් නෙවෙයි තප්පර 15ක් තප්පර 10ක් තප්පර 5ක් තප්පරයක් තප්පරයක් නෙවෙයි ස්නේහයක් සෑම ස්නේහයක් පාසා මේවා අනිත්‍යයට යනවා මේ අනිත්‍යයට යන සංස්කාර ධර්ම වල මොකක්ද මම හෝ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට තියෙන්නේ මොකද්ද මේකේ සදාකාලික වශයෙන් දුර වශයෙන් ස්ථිර වශයෙන් පවත්නා ධර්මයක් තියෙනවා කියලා කියන්නට තියෙන්නේ. මොකද්ද මෙතන මම කියලා කෙනෙක් සිටිනවා, ස්ත්‍රියක් සිටිනවා, පුරුෂයෙක් සිටිනවා, ආත්මයක් සිටිනවා, ආත්මයක් තිබෙනවා ආදී වශයෙන් කියන්නට තියෙන්නේ. මොකද සෑම විටම ඇති ඇති නැති නැති යනවා නම් එතකොට මේ සත්‍ය වශයෙන් එහෙම ආත්ම කියලා සත්‍ය කියලා මම කියලා ගන්නට කිසිවක් ඉතිරවන්නේ. මෙන්න මේ දෙස එතකොට බලන්න ඉන්නතුනේ අවබෝධයෙන් යුතුව. මේ බලන්න ඉන්නතුනේ මේ ධර්ම නිරුද්ධ කියන්නේ. මේ නිරුද්ධ වී ගියාට පස්සේ සිත නිස්සල වෙලා නිවියාමක් තියෙනවා. ඊට පස්සේ ඒක මිනිස්සු අල්ලනවා දැන් මම මේ මේ தත්යකටපත් වුණා නැත්තම් තෝවාන් වුණා ඵලයකටපත් වුණා ඔන්න ඔතනල්. ඔතන තියෙන්නේ සංස්කාර ගොඩක්. මේක දකින්නට බයවන්නට එපා. නිවන කියන්නේ සංස්කාර ගොඩක්. අසංකත අසංකත කියලා වචන දෙකක් දක්වලා තියෙනවා සංකත කියන්නේ නිවන හැර අනිත් ඔක්කොම දේවල් අසංකත කියන්නේ නිවනේ කියලා දක්වනවා එහෙමයි පොත්වල දක්වා තිබෙන්නේ. එහෙමයි පිළිගත් සම්ප්‍රදායික මන්ත්‍රය. දැන් අපි කියන්නේ ඒක ටිකක් එහා යන තැනක්. දැන් අපිට මේ විදිහට කටයුතු කරන කෙනෙකුගේ සිත නිවනටපත් වුණා ඵලයකට සිතපත් වෙනයි කියලා. ඒ ඵලයටපත් වෙලා සිටින විට කිසිත් නැති හිස්සු නිර්වාණ ධාතුව සිතට අරමුණු වෙනවා. සිතේ පැවැත්මක් තියෙනවා. ඒකත් හැම වෙලාවෙම පවතින දෙයක් නෙවෙයි. ඒක නැති යන එක නැති යනවාමයි දවස පුරාම තියෙනව නෙවෙයි ජීවිතේ පුරාම තියෙනව නෙවෙයි අදිෂ්ඨාන කළා නම් කාලයක් ඒ කාල පරිච්ඡේදය තුළ පමණයි තිබෙන්නේ අදිෂ්ඨාන නොකළා නම් සුළු කාල වේලාවක් ඒක එක්කෙනාගේ සමාධි මට්ටමකට ඒ කාල වේලාව රඳා පවතින ඒ කාල වේලාව තිබුණා නැති වෙලා ඒකයි දැන් ඊයේ බල සමෝතර සම්වේදලා නිවන් සුවඳ දැක්කනම් අදේව ඇති ඉතුරු වෙච්ච දෙයක් නේ එදා පල සමෝතින් අපි නැති කරපු සංඝෝධම්ම නැවතුණු උපදින ආකාරයෙන් නැති වෙච්ච එක වෙනම දෙයක්. නමුත් නිර්වාණ ධාතුව කියලා යම් කෙනෙක් අත්දකිනවා නම් ඒ අත්දකින අවස්ථාවේදී තියෙන්නේ විඥාන ස්කන්ධයේ පැවැත්මක් නාම ස්කන්ධයේ පැවැත්මක්. විඥානයේ පැවැත්මක් නැත්නම් අපිට කිසිවක් අත්දකින්නට බෑ. තද්ද නින්දට ගිය කෙනෙක් නම් සී නැති වෙච්ච කෙනෙක් නම් එවැනි කෙනෙකුට කවදාවත් ධානයකට යන්නත් බෑ නිවනට පිටපත් කරගන්නත් බෑ නිවන කියන්නේ නින්දට ගිය වාගේ තත්ත්වයක් නෙවෙයි නියම් දැනීමක් පවතින තත්ත්වයක් දැනීම කියන්නේ විඥාන ස්කන්ධයේ පැවැත්ම පංචස්කන්ධයගේ පැවැත්ම එතන තියෙනවා පංචස්කන්ධයගේ පැවැත්ම එතන තියෙනවා විඥානයේ පවතින්නේ එතන තියෙන විඥානයේ පවතින්නේ රූපස්කන්ධය ඇසුරු කරගෙන විඥානයේ තනියම එන්නට බෑ. විඥානයේ එතකොටම සංඥාවකුත් ඇති වෙනවා. ඒ මොකක්වත් නැති එක දැනෙන ගතියම සංඥාවක් බවට පරිවර්ත වෙනවා. ඒහා සංප්‍රයුක්ත වෙත්තේ සියුම් වේදනාවක් තියෙනවා. වේදනා ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. ඒහා ඒ සිතහා පැවැතෙන චෛතසික ධර්මයන්ගේ සංප්‍රයෝගයක් එතන තියෙනවා ඒකත් නිතර සමේ චෛතසික ධර්මයන්ගේ යෙදিলা තියෙනවා එතන. එතන නිසා සංස්කාර ස්කන්ධේ පැවැත්මකුත් තියෙනවා. ඔතන තියෙන්නේ සංස්කත සංස්කාර ගොඩක් ඒක නිසා. ඒකත් අපි අල්ලනවා නම්, උපාදාන කරනවා නම් ඒකත් මූලකමක්. ඒකත් මේක සංස්කාරයක් තියෙනවා, පැහැදෙනවා, නැතිනවා. මම නෙවෙයි, මගේ ආත්මක් නෙවෙයි කියලා දකින්න ඒලායි. ඒ දකින විට මුළු ඇඟම සීතලලා, සිත සීතලලා නිවීමකට පත් වෙයි. ඒ නිවීම මේක පෙර ජීවිතේ කවදාවත් නොලදපු නිවීමක් විය හැකි. ඒ මොනොත් අපිට කියන්නට පුළුවන් අපේ සිතේ නිවුණයි කියලා. නිවුණා කියන එකට වෙන වචනයක් කියනවා නිවනේ කියලා. මේ ආකාරයෙන් මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළින් කෙනෙකුට මේ ජීවිතයේදීම වර්ධනවන් අවබෝධ කරගන්නට පුළුවන්. ඒක මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කර දීමට හේතු වෙනවා නම් ඒ කුසල ශක්තිය අනාගත භවයකදී කවදා හෝ දිනයකදී නිවන් අවබෝධ කිරීමට උපනිශ්‍රේ වන එක නිසකයි. ඒක ඒකාන්ත වශයෙන් සිදු වෙනවා. ඒක නිසා දානයක් දීලා ඒ ආකාරයෙන් ප්‍රත්‍යේක්ෂා කිරීමේ කුසලය තමාට නියත වශයෙන්ම නිවන් ලබා දීමට හේතු වෙනවා. දානයක් දීලා නිවන් සලබේවා කියලා ප්‍රාර්ථනා කිරීම කලාට නිවන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහට කරන්නට බලන්න අපි මේ එක ආකාරයක් කියවේ අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ හැකි ආකාරයක්. ඉතින් ඕවා තව කියන්න පුළුවන් හේතුඵල වශයෙන් ධාතු වශයෙන් නැත්නම් උතෙන් දෙක්‍රියාත්මක වුණු පටිච්චසමුපාද ධර්මයේ ක්‍රියාදාමයන් වශයෙන් අවිද්‍යාව පත්‍ය සංඛාර ආදී වශයෙන් නැත්නම් උතන කතාවක් කියන්නට පුළුවන් අපිට මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ආදී වශයෙන් මේ ජතතරාගේ සත්‍ය නංගලව කියන්නට පුළුවන් සෝෂි ප්‍රත්‍ය නංගල කියන්නට පුළුවන් වේදාකාරයෙන් කිය හැකි ආකාරය තියෙන එක එක්කෙනාගේ ප්‍රඥාව මට්ටමටයි ඒවා විනිවිද දකින්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ ඒක නිසා හැමෝටම මේවා කරන්නට බෑ. ඒවා කරන්නට තියුණු ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කියපු කාරණා කරන්නට එතරම් ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. එතකොට මේ දක්වා මේ ඇයට කිව්වේ ජීවිතයේ මේ අනන්තවත් දාණය දීලා තියෙනවා දානයන් දීලා ඉවර ප්‍රාර්ථනා කරලා තියෙනවා නිවන් ලැබේවා කියලා ඒකේ ප්‍රාර්ථනා කාට නිවන් ලැබෙන්නේ දානයක් දීමෙන් ලැබෙන්නේ ලෞකික භවෝග සැප සම්පත් පමණයි ඒවා වක්‍ර වශයෙන් උපයෝගී වෙනවා නිවන් ලබා ගැනීමට ඉදිදුවම එකෙල්ලේම නිවන් ලබා ගැනීමට හේතු වන්නේ වක්‍ර වශයෙන් උපයෝගී කරගන්නට පුළුවන් හේතු වෙනවා නෙවෙයි උපයෝගී වෙනවා නෙවෙයි ඊට අමතරව ඒ දානයක් දීමෙන් ලැබෙන ලෞකික සතු සම්පත් වැරදි ආකාරයෙන් පරිභෝග කිරීම තුළින් දුගතිගාමී වෙන්නටත් අවස්ථාව තිබෙනවා. ඒක නිසායි අපි මේවා ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ. දානයක් දීම පමණක් නෙවෙයි ඕනෑම කුසල කර්මයක් කරලා ඒවා ප්‍රත්‍යවේක්ෂා කරන්න. කුසල කර්මයකට පමණ නෙවෙයි වැරදීමකින් හරි අකුසල කර්මයක් කළත් ඒකත් ප්‍රත්‍යවේක්ෂා කරන්න. අකුසලෝ ධම්මෝ කුසලස ධම්මසාරමණ පචේන පච්චයෝගති කියලා බුදුහාමුදුරුවෝ දක්වපු පාඩයක් තියෙනවා. අකුසලයක් කරලා ඒක අරමුණක් කරගන්න කුසලයක් කරගන්නට කියන එකයි අදහස. ඒක ඉතින් ගැඹුරු කතාවක්. ඔය සවිශේෂ ප්‍රත්‍ය විස්තර කරනකොට දෙන්න. ඒක නිසා අකුසලයක් කරත් කමන්න ඒකුණත් ප්‍රත්‍යේක්ෂා කරන. ඒ ප්‍රත්‍යේක්ෂා කරනකොට ඒ අකුසලය අරමුණක් කරගන්නවා කුසලමය විදර්ශනාමය කුසල චිත්ත ටික ටික ඇති කර ගැනීම සඳහා. ඒක නිසා ඒ ප්‍රත්‍යේක්ෂා කිරීම කරන්න පුළුවන්. ඒ කරන විට අපි මේ අනිත්‍ය ගැන කතා කළේ මෙහිදී අනිත්‍ය ගැන කතා කරන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව කායික ක්‍රියා අනිත්‍යයේ ගියාකාරයේ වාචික ක්‍රියා අනිත්‍යයේ ගියාකාරයේ මානසික ක්‍රියා මේ අනිත්‍යයට ගිය ආකාරය දකින්නේ. කායික වාචික මානසික ක්‍රියා මේ ඔක්කොම අනිත්‍ය ටික. මේ අනිත්‍ය ක්‍රියා මේ කොටස් දෙකක් තියෙනවා. ශනික අනිත්‍යතාවය සහ සම්මුති අනිත්‍යතාවය. ශනික අනිත්‍යතාවය කියන්නේ ඒ ඒ ශනේම ඒ ඇතිවෙච්ච ධර්මතාවයන් නැති නැති යනවා. සම්තති අනිත්‍යතාවය කියන්නේ ඒ පරම්පරාව නැති නැතින. දැන් මම මේ බණ දී කියනලා බණ කියලා ඉවර වෙනකොටම බණ කීමේ සම්තතියේ පරම්පරාව ඉවරයි. නැත්තම් සෑම විටම වචනයක් වචනයක් පිටකන මොහොතක් ගානේ වචන නිරුද්ධ වෙනවා. ඒතකොට මේ වචන නිරුද්ධ වීම සනික අනිත්‍යතාවයක්. ධර්මයේ දේශනා කිරීම නැවැත්වම ඒ දේශනා කිරීමේ පරම්පරාව, ඒ පැවැත්ම, ඒ සම්තතිය ඉවරයි. ඒක සම්තතිය අනිත්‍යතාවය. ඒ දෙකම දකින්න කායික වාචික මානසික ක්‍රියා සිදු කිරීමේදී ඒ ආකාරයෙන් සිදු වෙනවා. මේක කල්පනා කරනවා නෙවෙයි ඒ සිදුවෙච්ච කායක ප්‍රයාදේශට ආපසු නුවණින් හිතලා හැරිලා බලලා ඒවා අනිත්‍යයට ගිය ආකාරي දකිනවා ඒකයි අවශ්‍ය වන්නේ. මේවා මේ හිත හිතා ඉන්න ක්‍රියා නෙවෙයි මම මේ කියන්නේ. මේවා දකින්න එක. Taman සමාධිමත් එකක් හරියට දෙකම කරලා මම මේ විදිහට දාන මේ පුණ්‍ය කර්මය කළා. මේ විදිහට කායික ක්‍රියා කළා නේම ක්‍රියාක්‍රම ක්‍රියාවලිය කරලා ඉවර වෙනකොටම නැති කියන්නේ. ඊළඟ කායික ක්‍රියාව මම මේම කළා. ඒකත් නැති වෙලා කියන්නේ. ඊළඟ කායික ක්‍රියාව මෙහෙම කළා. ඒකත් නැති වෙලා කියන්නේ. මේ විදිහට නැති වී ගිය ආකාරය දකින්න එකයි මෙහිදී අවශ්‍ය වන්නේ. ක්ෂණික සහ සංතති වශයෙන්. ඉතින් මේක දැනගත්තාට පස්සෙ මෙහිදී සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම ඇති නැති නැති නැති යාම කියන එකත් ඒ ආකාරයෙන්ම දකිනවා. රූපස්කන්ධය දකින්න එක ටිකක් අපහසුයි. ඇති ඇති නැති නැති ඒ ආකාරය. නමුත් අපහසු කියන්නේ දකින්නට බෑ කියන එක නෙවෙයි. ටිකක් අපහසුයි. එතකොට වේදනාව ඇති වෙච්ච එක නැති වෙච්ච එක දකින්න පුළුවන්. සංඥා ඇති වෙච්ච නැති වෙච්ච එක පාෂයෙන් දකින්නට පුළුවන්. සංස්කාර ඇති වෙච්ච නැති වෙච්ච එක දකින්න පුළුවන්. විඥාන ඇති ඇති නැති නැති කියන පහසෙන්ම Tamanටම දකින්නට පුළුවන් පංචස්කන්ධයන්. ඒ විදිහට දැක්කාට පස්සේ ඒ සිහිපත් කරන අවස්ථාවේ ඒ පංචස්කන්ධ ධර්ම ඇති වෙති නැති නැති යාමක් කියලා ඊළඟට දැක්කේ තුන්වෙනි අදියරේ. මෙහිදී ඒ තමන්ගේ සංස්කාර පංචස්කන්ධ ධර්ම කියන්නේ ඔක්කොම සංස්කාර. මේවට අරමුණු කලේ මේ භාවනාවට අරමුණු කළා ගත්ත ආනන්දානුවත්වම පුණ්‍ය ක්‍රියාව කවරක් හරි කවර දෙයක් හරි අරමුණු කරන ඒවත් පංචස්කන්ධ ධර්ම ඒවත් සංස්කාර. අන්න ඒක දකින්න මේ සංස්කාරය ඇති ඇති නැති නැති වෙන එක දකින්න. නැති නැති යනවා දකින්නකොට යම් කිසි නිරුද්ධ වීමකට සිතපත් වුණොත් එහෙම නිරුද්ධ වීම සංස්කාර ධර්මයක් ඒකත් ඇති වෙනවා පවතිනවා නැති යනවා එතනක් ගන්නට දෙයක් නැහැ එතනක් තියෙනවා මෙන්න මේ සංස්කාර වේදනාව තියෙනවා සංඥාව තියෙනවා විඥාන තියෙනවා ආදී වශයෙන් දැක්කම ඒ අනිත්‍යතාවයක් දැක්කම සිත සීතල වෙලා නිදිලා යනවා කියන එකයි අපි කියන්නේ ඒ සීතල සීතල වීමට නිවීමට පත් කරගන්නට පුළුවන් ප්‍රඥාව තියෙනවා නම් සමාධිය දිනු වෙලා තියෙනවා නම් හැමෝටම නෙවෙයි. නමුත් කවදා හෝ දවසකදී ඒ ආකාරයෙන් නිවන් අවබෝධ කර ගැනීමට ඒ ක්‍රියාදාමයේ නියත වශයෙන්ම හේතුපනිශ්චය වෙනවා. එහෙම කරන්නට පුරුදු පුහුණුවන්න නිකන් දන් දීලා ඉවර වෙලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒතරින් නතරවන්නට එපා. එහෙම නතර වෙලා මෙතෙක්කල් සංසාරේ කොච්චර දන් දීලාද? ඒ විපාක අපි අනන්තවත් ගෙවලා ඇති සංසාරේ ආපු කාල පරිච්ඡේදය වෙච්ච දේ කියන්න දතනම් බෑ. ඒ කාල පරිච්ඡේදය අපි නොලබපු සත සම්පතක් නැහැ. ඒ ඔක්කොම දැන් එකක්වත් නැහැ නේ කියලා බියක්. මේක නිසා දැන් තියෙන ලෝකේ සත සම්පත නොනින් විතර පරිභෝග කරන්න ඕනේ. ඒ කාරණාවත් අපි පෙන්වන්න කරලා දුන්නා. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ අයට කවදා හෝ දවසක නිවෙන සංසීමේ ක්‍රියාදාමයේ කාන්ත වශයෙන් හේතු වාසනා වෙනවා ඇති. එසේම වේවා කියලා අපිත් අවශ්‍යස්නේ කරලා මේ දේශනාව දැන් නිම කරන්නේ. දෙවියන් දෙපින් දෙමු ආකාශත්තාදී කියන පාඩේ කියමු ආකාශත්තා චත්තාරි බුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන් රක්ඛන්තු ශාසනං ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන් රක්ඛන්තු දේශනං ආකාශත්තාරි බුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආශෝක්ඛ්‍යාවානෝතු සම්බ දුක්ඛා පමුච්චතු මේක සියලුම කුසල සත්‍යයෙන් මේ ඇතන් නිවනසන සීමේ වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන සීලස නිච්ඡම් මුද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ ස්කම්බං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සෝපත්තේ වා නිවස ලැබේවා